අරුණ මනතුංග මහත්මයා පෙරවන් සරණයි ස්වාමින් වහන්සේ ඇහෙනවද? ඇහෙනවා. ඔව්. ස්වාමින් වහන්සේට බොහොමත්ම පිං සිද්ධ වෙනවා. අදත් බොහොම වටිනා දේශනාවක් අපිට පැහැදිලි කරා. මට ස්වාමින් වහන්සේ අවසාන හරිය අපිට ආජීවය පිළිබඳ පැහැදිලි කරන තැනදී එක පැලයක් හිතේ ඇති වුණා. ඒක තමයි දැන් ඇත්ත ස්වාමින් වහන්සේලාගේ ආජීවය බුදුහාඳුරෝ හදලා තියෙන හැටියටම සම්මා ආජීවයට වැඩි වෙහෙසක් ගන්න අවශ්‍ය වෙන පටපිටාවක් නැතුව ජීවත් වෙන්න තියෙන්නේ. නමුත් ගිහියෙකුට ස්වාමින් වහන්සේ පැහැදිලි කර ආකාරයටම ඊට වඩා බොහොමත්ම ආජීවය අපිරිසිදු වෙන්න තියෙන අවස්ථාව වැඩි. මට පුද්ගලිකව එක අවස්ථාවක මේ මෙතනදිම පැහැදිලි කරපු දෙයක් අනුවම හිතෙන දෙයක් තමයි දැන් ගිහියෙක් වශයෙන් පුහුණු වෙනවා නම් දීර්ඝ කාලීනව පුහුණු වෙනවා නම් එයාට තියෙන ඒ කියන්නේ දැන් රෙසිස්ටන්ස් කියන්නේ ඒ කියන්නේ අර භික්ෂුන් වහන්සේ කෙනෙකුට යන්න තියෙන ඊටාම හිර කරන්නේති පැහැදිලි මාවත. නමුත් ගිහියෙකුට නොඑක් පැතිවලින් හිර වෙන මාවතක ඇද බිඳගෙන යන්න හරි නැත්නම් ඒවට අහු වෙන්නේ නැති වෙන්න හරි යන්න තියෙන තත්වයක් තියෙනවා. එතකොට ඒක වෙහෙසකාරී වෙන්න පුළුවන්. නමුත් ඒ తত্ত্বය දැන් එක්කෙනෙකුට හිතෙන්න පුළුවන් සමහර ගිහියන්ට දැන් ඒ தත්ත්වය මට බොහෝම හොඳ අවස්ථාවක් වෙනවා මේක පුහුණු කරන්න. උදාහරණයක් වශයෙන් දැන් දැන් මහා බෝධිසත්වවරු පවා බොහොම මං අහලා තියෙනවා බොහොම ටිකයි මුළු කාලෙම මහාන වෙලා ඉන්නේ. නමුත් බොහෝ විට එයා ඉන්නේ ගිහි වශයෙන් අර පුහුණුව කරගෙන යනවා. එතකොට දැන් මේ වගේ தත්ත්වයක් තියෙනකොට එයා කරන්නේ පුහුණුව නම් එතකොට එයාට තියෙන ප්‍රතිරෝධය ඉතා ඉමහත්. එතකොට මේවා කොතනින්ද මට වරදින්නේ? වරදින්න තියෙන ඉඩකඩ මොනවද කියලා දැනගෙන ටිකෙන් ටික එයාට මිදෙන්න තියෙන අවස්ථාව මොනවත් නැති පාරක යන කෙනෙකුට වඩා වැඩි කියලා මට හිතෙනවා. අනිවාර්යයෙන්. ඔව්. ඒ ඔබ තමයි මතු කළ ප්‍රශ්නේ ඉතාම හොඳයි. දැන් ওই කාරණය අපේ පැවිද්දෝ හැටියට අපි නිතර කතා කරන නිතර දකින කාරණයක්. දැන් සුව පහසු මාර්ගය එකක්. සති සම්පජඤ්ඤයෙන් කරුණු තේරුම් අරගෙන යන මාර්ගය තව එකක්. දැන් කටුකොහල් බහුල මාවතට යනකොට දැන් ඔබතුමා අර එදා පැහැදිලි කළේ අර මිත්‍රයෙක් අර හස්තිය ළඟට ගිය කතාව. දැන් එතනදී අර අභියෝග කිසිවක් නැතුව ඔහු වෙතන්ට ගියා ඒ ප්‍රභාව ඔහුට මතු නොවෙන්නට තිබුණා. එතකොට මේ ප්‍රභාව ඔහු තුල මතු උනේ ඒ වෙලාවේ සුලං හමන අත ගැන සැලකිලිමත් වෙන්නත් ඕන. තමන් পায় තියෙන තැන කටුකොහල්ද සර්පෙක් ඉන්නවද කියලා පරිස්සම් වෙන්නත් ඕන. වටපිට තියෙන අතුරු කිලි වලට තමන්ගේ ඇඟ හීරෙන්නේ නැති වෙන්න තුවාල වෙන්නේ නැතුව ඒකෙන් සද්දෙන්නේ නැති වෙන්න පරිස්සම් වෙන්නත් ඕන. හස්තියාගේ ඉරියව් පැවැත්වීම ගැන සැලකිලිමත් වෙන්නත් ඕන. ඌට Taman ගැන සංඥාව දැනලාද නැද්ද කියලා තේරුම් ගන්නත් ඕන. එතකොට මේ සියල්ලම පිළිබඳව එකවර අවදිමත් බව තියාගන්නකොට තමයි අපේ අපේ සතිමත් බව අතිශයින්ම තීව්‍ර වෙන්නේ. එතකොට මේ තීව්‍රතාවය ඊටාත්ම වැදගත් වෙනවා ඒ නිසි තැනකට යන්න. එතකොට පෙර දිනක මම උදාහරණයක් හැටියට කිව්වා අපේ අත්දැකීමක් වේදනානුපස්සනාව ගැන කියනකොට අර සාමූහික භාවනාවකදී මගේ කකුල කැක්කුම අල්ලන්න අරගෙන දර ගුරුවරයා අපට කියලා තියෙන්නේ පැයක් යනකම් මොන අමාරුකම් ආවත් කකුල දිගාරින්න එපා. එතකොට මුල් කාලේ අපට හිතුනේ මේක මහා වදයක් හැටියට. ඒ කියන්නේ දැන් ගුරුවරයා කිව්වට ඉතින් අපි කොහොමද කරන්නේ? ඉතින් කකුල රිදෙනවා නම් නහර තද වෙලා නම් ලේ ගමනක් ගමනේ නැවතිලා නම් හිරි වැටලා නම් මේක කැඩෙනකන් ඉන්න කියලාද කියන්නේ. එහෙම තමයි හිතුනේ. ඒ නිසා තමයි මමත් විටින් විට ඇස්සර අර බල බලා කකුල දිගහැර ගන්න පුළුවන්ද කියලා බැලුවේ. ඒක බැරි වෙනකොට උන්වහන්සේත් එක්කත් ද්වේෂය මට ඇති නමුත් අන්තිමට මේ සමස්ත පීඩණයන් හැමෝේ තමයි මගේ මනසට දරාගන්න බැරිම අවස්ථාව එනකොට තමයි සැබෑ අත්හැරීම කියන්නේ මොකක්ද? සැබෑම සති සම්පජඤ්ඤය කියන්නේ මොකක්ද කියන එක ජීවිතේ පළවෙනි වතාවට මම අත්දැකේ. එතකොට ඒව එන්නේ ඊටාම කර්කශ අපට වෙනත් අර දැන් අර නිකන් සුව පහසු සීමාවක නිකන් අපට හොඳ පහසු පසුබිමක් නැති අවස්ථාව. ඒ මොකද ඒ නිසා අපි නිතරම උදාහරණයක් ඇටියට කියන්නේ උඩ පනින එක වෙනයි උස පනින එක වෙනයි. උඩ පනිනවා කියන්නේ Tamanට පනින්න පුළුවන් සීමාව තුළ උඩ පනින. ඒකෙන් අපේ කුසලතාවයේ දියුණුව වෙන්න ව්‍යායාමයක් වෙන්න පුළුවන්. කුසලතාවයේ දිනු වෙන්නේ උසපැනීමෙන්. උසපන්නවා කියන්නේ පනින්න පුළුවන් සීමාව ඉක්මවලා අපි බාධකයක් තියලා ඒක උඩින් පනින්න. එතකොට ඒ අමාරු කාර්ය සඳහා අපි වෑයම් කරනකොට තමයි අපේ ඇතුළත තියෙන ශක්්‍යතාවයන් අපේ විභව ශක්තිය, මේ කුසලතාවය ඒ සියල්ලක්ම අවදි වෙලා එන්නේ. ඉතින් ඒ නිසා ගිහි ජීවිතය කියලා කියන්නේ අන්න එහෙමයි තාම කර්කශ එනිසාම අවදියෙන් සිටින්නට ඕන తত্ত্বයක්. හැබැයි එය Tamanට හොඳම වාතාවරණයක් නිවන් දකින්නට හොඳම පසුබිමක් වෙන්නේ අවංකවම සති සම්පජඤ්ඤේ පුහුණු කරමින් නිවන් දකින්න වෑයම් කරන කෙනෙක්. එහෙම නැති කෙනෙකුට කඩා වැටෙන්න විනාශ වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒ වගේම මහානකම ගත්තන් පස්සේ උන්වහන්සේලාට ඒ කර්කශ බව නැහැ. ඒ නිසා හරි පහසුයි. ඒ පහසුකම නිසාම වික්ෂුන් වහන්සේලා බොහෝ දෙනෙක් වරදට පෙළඹෙන අවස්ථා තියෙනවා. දැන් හාමුදුරුවෝ සමහර හාමුදුරුවෝ මත්පැන් පානයට යොමු වුණාම ඒක වළක්වන්න ගිහියෙක් ගිහියෙක් වළක්වනවට වඩා අමාරු. ඇයි? ගිහියට තියෙන සම්බාධක බිරිඳ බිරිඳ කෑ ගහනවා ගෙදර ආපුවාම දරුවෝ දැක්කහම ප්‍රශ්නයක් වෙනවා මුදල් ප්‍රශ්න එනවා අසනීපයක් වුණොත් කවුද බලන්නේ කියන ප්‍රශ්න එනවා මෙහෙම ගොඩක් ප්‍රශ්න තියෙනවා ඒවා අතරේ තමයි මේ බාධකත් එක්ක තමයි අතන්ට යන්න හැබැයි පැවිද්දට අර සුවපහසුයෙන් හැමදේම ලැබෙනකොට ඒකායතා විදිහට පාවිච්චි කරන්න ගත්තොත් එහෙම එතකොට අර මොකුත් සම්බාධක නැහැ බිරිඳ හරස් වෙන්නෙත් නැහැ දරුවෝ බනින්න මොකක්වත් නැහැ ඒ ගොඩනගාගෙන ඉන්න පසුබිමත් එක්කලා ඒකට ඇබ්බැහි වුණොත් ඒකෙන් වළක්වන්නට පහසු නෑ. ඊළඟට පැවිද්ද පැවිද්දෙක් හැටියට ඒ පැවිද්ද හරියට මහානකම කියන්නේ මොකද්ද කියලා තේරුම් අරගෙන ශ්‍රමණ කෘත්‍ය තුළ නොයදුනොත් ඒ පැවිද්දට අර නිදහස් කාලය තුල කරන්න වැඩක් නැහැ. එතකොට තමයි Tamanට අදාළ නොවන බොහෝ වෙනත් වෙනත් අනිත් අයගේ කුණු හෝදනේවයි කුණු අවුස්සනේවයි පොලිසිය රාජකාරියයි උසාවියේ කාර්යයයි දේශපාලනඥයගේ කාර්යය ඔක්කොටම ඇඟිලි ගහලා සියල්ල පටලවා ගන්නේයි ඒකෙන් අදහස් කරන්නේ ඒව ගැන අවදියෙන් ඉන්න එපා ඒව ගැන කතා කරන්න එපා කියන එක නෙමෙයි පැවිද්දෙකුට වගකීමක් තියෙන සමාජයේ ඉන්න රජුගේ පටන් සෑම තරාතිරමකම සිද්ධ වෙන අඩුපාඩු සොයලා බලලා ඒවා નિවරදි කරගන්නට මඟ පෙන්නේ. ඒක පැවිද්දෙකුගේ කාර්යභාරය. ඒක පැවිද්දගේ සීමාව තුළ. හැබැයි ඒවට ඇඟිලි ගහලා තමන් ඒ ඒ කෘත්‍ය කරන්න තමන් ඒ භූමිකාවට ඇතුල් වීම කියන එක පැවිද්දාට අදාළ නැහැ. ඒතොර එහෙම වෙලා තියෙන්නේ මොකක් නිසාද? හම්බ කරන්න වෙහෙසෙන්න දෙයක් නැහැ. අබුදරුවන් පෝෂණය කරන්න වෙහෙසෙන්න දෙයක් නැහැ. එතකොට රැකියාව කරන තැනින් බැනුම් අහන්න හේතුවක් නැහැ. එතකොට මේ තියෙන නිදහස හරයට පාවිච්චි කළේ නැත්නම් බොහෝ අනර්ථය පිණිස යෙදෙන්නට පුළුවන්. එතකොට දැන් මේ தত্ত্বය අපි දකිනවා ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා සහ ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලා. ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලාගේ සීලය එතකොට ගුණය සීලය පැත්ත ගත්තහම ආරණ්‍ය වාසී භික්ෂුව තරම් ශක්තිමත්ව සීලෙහි පිහිටා ඉන්න ග්‍රාමවාසී භික්ෂුවට බැරි වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ හැමතිස්සෙම මිනිස්යොත් එක්කලා මුහු වෙන නිසා උන්වහන්සේ කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව, පරෝපකාරය, කැපවීම මේ සෑම දෙයකටම වැඩි ප්‍රවණතාවයක් දක්වන්නට සිද්ධ වෙනවා. ඒ වගේම සමාජයේ විවිධ ප්‍රශ්න, විවිධ අර්බුද, විවිධ ගැටලු විසඳන්න උන්වහන්සේට මැදිහත් වෙන්න සිදු. ඒතර උන්වහන්සේට සෑම පැත්තකින්ම වැඩුණු ඥානය, වැඩුණු පුළුල් බව, වැඩුණු සම්පජඤ්ඤය අවදි වෙන්න තියෙන ඉඩකඩ වැඩි ආරන්නේ ඉන්න ස්වාමීන් වහන්සේට වඩා දැන් මේවා මේ සංසන්දනාත්මක ගත්තහම මේවා නිකන් ඉරි ගහලා කවුරුත් ගන්න එපා. එහෙනම් ගමේ ඉන්න හාමුදුරන්ට වඩා ආරන්නේ ඉන්න හාමුදුරුවෝ හොඳයි. ආරන්නේ ඉන්න හාමුදුරන්ට වඩා ගමේ ඉන්න හාමුදුරුවෝ හොඳයි. එතකොට පැවිද්දට වඩා එහෙනම් ගිහියා හොඳයි නේද? පැවිද්දෝ අඩුපාඩු එහෙම කතාවක් නෙමෙයි මේ කියන්නේ. මේ මේ පෙන්වන්නේ මේ තියෙන අවස්ථා. එතකොට සමහර විට ආරණ්‍ය ඉන්න හාමුදුරුවෝ ග්‍රාමවාසී හාමුදුරුවන්ට වඩා විචක්ෂණ පරිණත කෙනෙක් වෙන්නට පුළුවන්. ඒ උන්වහන්සේ සාංශාරිකව වඩවගෙන එන ස්වභාවයත් එක්කලා ඒ ස්වභාවය අවදි කරගන්නට පුළුවන්. නමුත් දැන් පසුබිම ගත්තහම වඩා සුවපහසු පසුබිම. දැන් දිව්‍ය ලෝක ගමන සහ මනුෂ්‍ය ලෝකය. දිව්‍ය ලෝකයේ ගමන සුවපහසුයි. හැබැයි ඒ සුවපහසුව නිසාම ಗುಣධම් වඩන්න මනස ප්‍රගුණ කරන්න තියෙන අවස්ථා ඇහිරි යන ඉඩකඩ වැඩි. මනුෂ්‍ය ලෝකේ සැප දුක දෙකම තියෙනවා. කර්කශ බව වැඩි. කර්කශ බව වැඩි නිසාම දුක වැටහෙනවා වැඩි. ඒ නිසා දුකෙන් මිදෙන්නට වෑයම් කරන්නට පෙළඹෙනවා. ඒ වගේම සිත කය දෙකම ශක්තිමත් නිසා ඒ දුකෙන් මිදීම සඳහා විවිධ දුර්වල ඇබ්බැහි වලින් නැගී සිටින්න අලුත් ඇබ්බැහි ඇති කර ගැනීම ශක්තිමත් පදනමක් ගොඩනගා ගැනීම කියන මේ සියලු හැකියාවන් දෙවියාට වඩා තියෙනවා. හැබැයි දිව්‍ය ලෝකයේ සුවදායකයි. ඇයි ඕපපාතික ප්‍රතිසන්දියත් ඕපපාතිකයි ප්‍රවෘත්ති විපාකත් ඕපපාතිකයි. ඕපපාතික කියලා කියන්නේ Tamanට වෙහෙසෙන්න දෙයක් නැහැ. ඉබේ ලැබෙනවා. පංචස්කන්ධය ඉබේ පහළ වෙනවා. දිව්‍ය භෝජනය පිළිබඳ හැඟීමක් ඇතිවොත් ඒක කුසල බලයෙන් පහළ වෙනවා. දැන් අපේ මනුස්ස ලෝකේ උපදිනකොට අපට කුසල බලය තිබුණාට අපි ඉබේ පහළ වෙන්නේ අම්මා තාත්තා වෙහස මහන්සි වෙලා දරුවා හදන්න ඕන. ඊට පස්සේ පෝෂණය කරන්න. ඊට පස්සේ අපට හොඳ ප්‍රණීත ආහාරයක් ලබන්නට කුසල බලය තිබ්බට වැඩක් නැහැ. නිකන් ඉබේ පහළ වෙන්නේ නැහැ. ඒක ඉතින් ඉගෙනගෙන රැකී ආරක්ෂා කරලා හම්බ කරගෙන හදාගෙන අනුභව කරන්නට. එතකොට දිව්‍ය ලෝකේ සුව පහසුව වැඩි. හැබැයි වැඩෙන්නට තියෙන ඉඩ කඩ අඩු. මනුෂ්‍ය ලෝකේ සුව පහසුව අඩුයි. හැබැයි වැඩෙන්නට තියෙන ඉඩ කඩ වැඩි. ඊළඟට ඒ වගේ තමයි විදේශ රටවල් සහ ලංකාව ගත්තා. දැන් ගොඩාක් දෙනා විදේශ රටවලට ඇලොම් කරන්නේ ඒ ඔය දේශපාලනයට එහෙම අධික බලයක් නැහැ. ඒගොල්ලෝ මත්තේ යැපෙන්න ඕනේ නැහැ. කවුරුවත් දේශපාලනඥයෝ අනිත් දේවල් වලට ඇඟිලි ගහන්නේ නැහැ. ඒගොල්ලන්ගේ වැඩේ ඒගොල්ලෝ කරගෙන අපේ වැඩේ අපි කරනවා. අරයා මෙයා ගැන හොයන්නේ නැහැ. මගේ වැඩේ කරගත්තා නම් මම රස්සාව කරගත්තා නම් මම ජීවත් වෙනවා. අල්ලපු ගෙදර කෙනා මොනවද කරන්නේ? ඒ අදාළ නැහැ. එතකොට ආර්ථික වශයෙන් ස්ථාවර බවක්, දේශපාලන වශයෙන් ස්ථාවර බවක්, ඊළඟට අසල්වැසියන්ගෙන් මොකුත් ආයේ ඕපදූප හොයලා හුණියම් කරන කොඩි වින කරන්නේ මොකුත් ප්‍රශ්න නැහැ. ඉතින් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ලංකාවේ අර ඔක්කොම එකට අච්චාරුවක් වෙලා හැබැයි <laughs> මම දකිනවා ඒ ලංකාවේ යම් කිසි කෙනෙකුට පවතින්න පුළුවන් නම් එයාට තමයි අර හැම පැත්තක් ගැනම අවදියෙන් වැඩෙන්නට පුළුවන්. දැන් ඔය කිව්වේ සම්මත කතාව. ඔය කිව්වේ අර පසුබිම අපට උදව් වෙන හැටි. හැබැයි යම් යම් චරිත තියෙන්නට පුළුවන් ඔయిత හාත්පසින්ම වෙනස් ඒ කියන්නේ ග්‍රාමවාසී භික්ෂුවට වැඩෙන්නට ඉඩකඩ තිබුණාට අරණ්‍ය වාසී භික්ෂුව අර සුවපහසු පරිසරයේ උදව් කරගෙන ශක්තිමත්ව වැඩෙන්න පුළුවන් ඊට වඩා ප්‍රබලව. ගිහියට වැඩෙන්න ඉඩකඩ තිබුණා වුණාට ගිහියා පිරිහිලා පැවිද්දා වැඩෙන්නට පුළුවන්. පැවිද්දාට පිරිහෙන්න ඉඩකඩ තිබ්බා වුණාට පැවිද්දා පිරිහෙන්න නැතුව ශක්තිමත්ව මහානකම් පවත්වාගෙන තමන්ටත් අනුන්ටත් යහපත කරන්න පුළුවන්. දෙව්ලොවට වඩා මනුලොව ප්‍රබල වුණාට මනුලොවට ආපු අය තිරිසන්, නිරය, പ്രേත, අසුර කියන සතර අපායට ඇදගෙන වැටෙන තැනට පසුබිම හදා ගන්නවා වෙන්න පුළුවන්. දිව්‍ය ලෝකේ දුර්වල වුණාට එතනට ගියාම මේ සියල්ල දකින නිසා පාපයෙන් වැළකීලා වඩා ගුණ දහම් වඩාගෙන බුදුවරු දැකලා දහම් අහලා ඒවා සිහි කරලා අතීතය දැකලා සසර බිය තේරුම් අරගෙන කටයුතු කරන්නට ඇතැම් දෙවිවරු ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ විදිහට ගත්තාම මේ සාමාන්‍ය පසුබිම එකක් දැන් ෂණ සම්පත්තිය කියලා ගත්තාම බුද්ධෝත්පාද කාලයේ manuss ලෝකෙ ඉපදීම අංග ප්‍රත්‍යංග විකෘති නොවීම ඊළඟට කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය මේ ඔක්කොම අපට ලැබිලා තියෙනවා සුදුසු ප්‍රදේශයක ජීවිත දැන් දැන් අපට ෂණ සම්පත්තිය තියෙනවා හැබැයි ඒ ෂණ සම්පත්තිය අපි කොච්චර දුරට පාවිච්චියට ගන්නවද නැද්ද දැන් දේවදත්ත හාමුදුරන්ට ෂණ සම්පත්තිය තිබුණා හැබැයි ඒකෙන් සම්පූර්ණයෙන් වෙනසුණා එතකොට ඒ බුදුහාමුදුරුව උපදින කාලේ දේවදත්ත හාමුදුරුව තිරිසන් ලෝකේ ඉපදිලා හිටියානම් ඔය ආනන්තර පාප කර්ම දෙක කරගෙන කල්පකාලාන්තරයක් නිරේ පැහෙන්නේ නැහැ. ඉතින් එහෙනම් මනුස්ස ලෝකෙට අපේක අපරාධයක්ද? නෑ අපරාධයක් නෙමේ. ඒ අවස්ථාව අයථා විදිහට පාවිච්චි කළා. ඒ අවස්ථා අයථා විදිහට පාවිච්චි කරපු නිසා විනාශ වුණා මිස අවස්ථාවේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒතර පැවිද්දා විනාශ වෙන්නේ මහානකම නිසා නෙමෙයි. පැවිද්දාට පහසුකම් තිබීම, දායකයා දාන ටික ගෙනත් දීම, නිදහස තිබීම නිසා නෙමෙයි පැවිද්දා විනාශ වෙන්නේ. ඒ මහානකම ගැන සිහිබුද්ධිය නැතිකම නිසා ඒ ඒ ලැබිලා තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න තරම් ප්‍රඥාව නැතිකම නිසා එතකොට මහදන සිටු පුත්‍රයා විනාශ වුණේ උපදිනකොට 80 කෝටියක් තිබිච්ච නිසා නෙමෙයි එතකොට උත්පත්තියෙන් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් සසර ගමන රහත් වෙන්න තරම් ශක්තිය තියෙනවා. හැබැයි වැඩුණ නැත්තේ ඇයි? ඒක ක්‍රියාවට නැංගුවේ නැහැ හරියට. ඉතින් අන්න ඒ වගේ පැවිද්දෙකුට ආජීවය පිරිසුදු කරගෙන ජීවත් වෙන්න තාම සුවපහසු පසුබිමක් තියෙනවා. හැබැයි පැවිද්දාගේ ආජීවය සම්බන්ධ වෙනම බුදුහාමරෝ ශික්ෂාපද පනවනවා. කුහනා ලපනා නේපිත්ති කතා නික්පේසි කතා ලාභේන ලාභ නිජකින් සන්තාදී මේ එක්විසි අනේසනයන්ගෙන් ප්‍රත්‍ය නොයිපදවිය යුතුයි. ඒ කියන්නේ තමන්ට නිකන් ලැබෙනවා දායකයෙන් ලැබෙන. හැබැයි ලැබුණා වුණාට දායකයා සතුටු කරලා ගන්නට ඊළඟට දායකයාගේ ಗುಣ කියලා ගන්නට දායකයන් නිග්‍රහ කරලා ගන්නට එහෙම කරන්නට ගියොත් අර තියෙන නිදහස් ආජීවයේ නෙමෙයි තියෙන්නේ. එතනින් එහාට ක්ලේශ පරවසන. ඒක යහපත් ආජීවයක් නෙමෙයි. ඊළඟට ජ්‍යොතිෂය හදාරලා ඒකෙන් මුදල් උපයලා පැවිද්දා ජීවත් වෙනවා නම් වෙදකම ඉගෙනගෙන ඒකෙන් මුදල් උපයලා ජීවත් වෙනවා. හැබැයි වෙදකමින් ජ්‍යොතිෂයෙන් ජීවත් වීම ගිහියාට මිත්‍යා ජීවියක් හැටියට දක්වලා නැහැනේ. ඒක තිරස්චින විද්‍යාවක් හැටියට දක්වලා නැහැනේ ගිහියාට. එතකොට වෙදකම කියන්නේ පැවිද්දාට තිරස්චින විද්‍යාවක් නම් ගිහියාටත් එහෙම වෙන්න ඕනේ. එහෙම එකක් නැහැ. ගිහියාට වෙදකම කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ මහජන සේවයක් වගේම දිවි පැවැත්වීම ඊටාම ධාර්මික ක්‍රමයක්. ତර ජ්‍යොතිර්විද්‍යාව ඉගෙනගෙන නැකත් ශාස්ත්‍රය අනුව කටයුතු කරමින් මුදල් ඉපයීම කියන එක ගිහියාට ප්‍රශ්නයක් නෑ. ඒක වංචනිකව කරන්නේ නැතිනම්. හැබැයි පැවිද්දා කොච්චර ධාර්මිකව කළා වුණත් ඒ ජ්‍යොතිෂය එහෙම නැත්නම් නැකත් ශාස්ත්‍රය උදව් කරගෙන ඒකෙන් මුදල් උපයාගෙන සිව්පස්සේ ලබා ගන්නවා නම් අර වෙදකම් කිරීම ආදී මුදල් උපයාගෙන සිව්පසෙන් ලබා ගන්න පැවිද්දාට ඒවා තිරස්චීන විද්‍යාව ඒවා පැවිද්දාට මිච්ඡා ජීව. ඇයි පැවිද්දා ගිහින් ඉන්නේ ඒවා කරන්නට නෙමෙයි. එයාගේ අරමුණ ඒක නෙමෙයි, පරමාර්ථය ඒක නෙමෙයි, භූමිකාව ඒක නෙමෙයි. ඒ නිසා නිදහස් භූමිකාව ලැබිලා එතන කෙලස ගන්නවා නම් ඒක බලවත් අපරාධයක් වෙනවා. ඉතින් ඒ නිසා ගිහියෙකුට ওই අවස්ථා දෙකම තියෙනවා පැවිද්දටත් ওই අවස්ථා දෙකම තියෙනවා අපි ඕනම කෙනෙකුට ස්වභාවයෙන් ලැබිලා තියෙන අවස්ථාවක් තියෙනවා ඒක අපි පාවිච්චි කරන తত্ত্বය මත හොඳට හෝ නරකට යොමු වෙන ගතියක් තියෙනවා ඉතින් දුක ප්‍රඥාව උපදවන මූලයක් හැටියට බුදුහාමුදුරෝ දේශනා කරනවා එතනම බුදුහාමුදුරෝ දේශනා කරනවා දුක සම්මෝහය උපදවන හේතුවක් හැටියට එතකොට ගිහියාට සංකීර්ණ සමාජය තුල කර්කශ බව තුල දුක් දුක්ඛය අධික බව තුල ගිහියා උපදවා ගන්නේ ප්‍රඥාවද සම්මෝහයද ඒක ගිහි බව මත තීරණය වෙන කාරණයක් නෙමෙයි තමන්ගේ සති සම්පජඤ්ඤය මත තීරණය පැවිද්දාට ලොකු නිදහසක් තියෙනවා ඒ නිදහස තුළ පැවිද්දා උපදවා ගන්නේ ප්‍රඥා ගුණනුවණද එහෙම නැත්නම් අඥානකමද උපදවා ගන්න ඒක මහානකමේ ප්‍රශ්නයක් නෙමෙයි ඒ මහානකම පාවිච්චි කිරීම පිළිබඳ ප්‍රශ්නයක් ඒතර මනුෂ්‍ය ලෝකයේ සැප දුක් දෙකම මිශ්‍රයි. ඒ මිශ්‍ර වූ තත්වෙන් තමන් යථාර්ථය දකිනවද? එහෙම නැත්නම් මොසපත් වෙලා හැඟීම් වලට වහල් වෙලා ඉන්ද්‍රයන්ට වහල් වෙලා අපාගත වෙන්න මග හදාගන්න. දෙව්ලෝ සැප සැප බහුලයි. ඒතර ඒ සැපවල ගිලිලා කාමයන්හි ගිලිලා විනාශ වෙනවද? එතනින් චුත වෙනකොටම සතර පායට යන්න මග හදා ගන්නවද? එහෙම නැත්නම් තමන්ගේ දිබ්බ චක්කු, දිබ්බ සෝත පාවිච්චි කරලා තමන්ගේ උත්පත්ති ශක්තිය පාවිච්චි කරලා සසර ස්වභාවය තේරුම් අරගෙන එතනින් මිදෙන්නට මඟ සලස්වා ගන්න. ඒක දෙව්ලොව මනුලොව පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තමන්ගේ සති සම්පජාඤ්ඤය පිළිබඳ කාරණා. ඒ නිසා අපි වෙත දේවල් ලැබෙන්නේ හෝ නොලැබීම අපි පසුගිය සතියේත් කතා කළා ලැබීම නොලැබීම. ඒ කියන්නේ දැන් මේ ගම් වතුර ගලන්නේ, මුහුද ගොඩ ගලන්නේ, නායන්නේ අපේ කර්ම නිසා නෙමෙයි. ඒවා ඍතු නියාම මත සිද්ධ හැබැයි ඒක මගේ නේත්‍රයට ස්පර්ශ ඒක මගේ කනට ස්පර්ශ මගේ කයට ස්පර්ශ වෙන්නේ. මගේ ජීවිතේ යට වෙලා විනාශ මගේ ඥාතීන් විනාශ ඒ මා සතු කර්ම වේගයක් එක. ඒ නිසා අපට පංචේන්ද්‍රයන් වෙත ගෙනත් දෙන තත්වයන් කුසල කුසල කර්මයන් මත නිර්මාණය වෙනවා. හැබැයි ඒකෙන් මම ගොඩනගා ගන්නා తত্ত্বය සාංශාරික කුසල අකුසල කර්මය මත තීරණය වෙන්නේ නැහැ මේ මොහොතේ සති සම්පජඤ්ඤයෙන් ඉන්නවද නැද්ද කියන එක. ඒ නිසා මට තරහ යන්නේ සසර කර්මයක් නිසා කියන්න බෑ තරහ එන්න පසුබිම සැකසෙන්නේ සසර කර්මයක් එක්ක. ඒකෙන් මම තරහ ගන්නවද ඉවසීම දියුණු කරනවද කියන එක සසර කර්මයට අදාළ නෑ ඒක අභිනව කර්ම. පුරාණ කර්මෙන් අභිනව කර්මයේ ගොඩනැගෙනවා ඒ පුරාණ කර්මයෙන් අභිනව කර්ම ගොඩනැගීමේදී පුරාණයෙන් එන්නේ කුසලයේද අකුසලයේද ඒ පැමිණෙන කුසලයෙන් හෝ අකුසලයෙන් හෝ මා අභිනවෙන් ගොඩනගා ගන්නේ කුසලයක්ද අකුසලයක්ද කියන එක පුරාණ කර්මයේ මත නෙමෙයි තීරණය වෙන්නේ පුරාණ කුසලයෙන් අපට ඕනනම් කුසල් ගොඩනගන්න පුළුවන් පුරාණ කුසලයෙන් අපට ඕනනම් අකුසල් ගොඩනගන්න පුළුවන් පුරාණ අකුසලයෙන් අපට ඕනනම් අකුසල් ගොඩනගන්න පුළුවන් පුරාණ අකුසලෙන් අපට ඕනනම් කුසල් ගොඩන ගන්න පුළුවන්. ඒ නිසා ගිහියාට කර්කශ තත්වයක් අත්විඳින්නට වෙලා තියෙන්නේ ඊට අදාළ කර්ම වේගයක් එක්කලා. ඒකෙන් ඔහු ගොඩනගන්නේ සති සම්පජඤ්ඤයේද විනාශයේද කියන එක ඔහුගේ ශක්තිය. පැවිද්දාට සුවපහසු තත්වයක් ගොඩනගන්නේ සාංශාරික කුසල බලයක් එක්කලා. ඒකෙන් ඔහු යහපතක් කරගන්නවද වෙනසෙනවද කියන එක තීරණය වෙන්නේ ඒක පරිහරණය කරන ක්‍රමයක් එක්ක. ඒක නිසා ඔය දෙපැත්තම තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක්. උතන කාරණා දෙකක් ගැන කතා කරන්න වෙනවා ස්වාමීන් වහන්සේ මට. අර ස්වාමීන් වහන්සේ උදාහරණයක් හැටියට අර මම එක කාලික සති ගානකට මාසෙ කීපයකට ඉස්සෙල්ලා සඳහන් කරපු තරුණයෙක් ගැන කිව්වා. ඔහු මගේ මිත්‍රයෙක් නෙවෙයි මම සඳහන් කරේ එක්තරා තරුණයෙක්. අවුරුදු 48කට 49කටත් කිට්ටුයි. එතෙන්දිත් සතිය සහ සම්පජන්ණය විතරක් නෙවෙයි කියලා හැඟෙනවා. මොකද ඒ ඒ ඒ අවස්ථාවේ ශාන්තිය කියන එකත් ඔහු තුල සෑහෙන්න දියුණුවක් වෙලා තියෙන්න ඕනේ නැත්තම් එතන කලබල ගතියක් හිතේ ඇති වෙනවා ඒක සති සම්පජඤ්ඤයත් එක්ක එකතු වුණ ඒ ශාන්තිභාවේ ඒ වගේම ඔහු තුල තිබ්බ දියුණු කරපු ලොකු සමාධිමත් බවක් ඊට ඉස්සෙල්ලා ඒ සමාධිමත් හිතත් එයාට ඒක එකතුණා කියලා හැඟෙනවා මම අදහස් කරන කුසල ධර්ම ඉතින් ඔක්කොම එකට සම්බන්ධ වෙනවා තමන් පුහුණු කරලා තියෙන ධර්ම එතනට අදාළ ඒවා මොකද එක් සිතක එක චෛසිකයක් දෙකක් නෙමෙයිනේ සමූහයක් නේ හටගන්නේ එහෙමයි ඒතකොට මම අදහස් කරපු උදාහරණේ තමයි මම අර මම එක සැරයක කිව්වේ ඒක මාස 8කට විතර උඩදී කිව්වේ 1997 දී අර මට ලොකු තානාන්තරයක් හම්බෙන්න ගිහින් ඒක බාරගත්තේ නැත්තේ එතකොට ඒ අවස්ථාවේ බිරින්දත් කැන්සර් හැදිලා හිටියේ නමුත් ඒකෙන් වෙන්න තිබ්බ අනර්ථය කොච්චර වාසි තිබ්බත් ඒක ගත්තේ නැත්තේ අර වගේ මේ ජීවත් වීම සඳහා ඒ වගේ දෙයක් කළ නොයුතු පසුබිමක් එතන හැදිලා තිබෙන්න. ඒක ඒ වගේ දෙයක් ඒ වගේ දෙයක් ඔව් සීලය කියන එක එතකොට කොච්චර ශක්තිමත් වෙනවද කියලා තීරණය වෙන්නේ පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් Tamanට ඒක තුල කොච්චර කොච්චර ශක්තිමත්ව පිහිටන්න පුළුවන්ද කියන කාරණයක් එක්කලා. එහෙමයි. එහෙමයි. බොහොමත්ම පිසිද්ද වෙන ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.